ධර්මානුශාසනාව. අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන් වහන්සේ හොරණ පොකුණු විට ශ්‍රී විනයාලංකාරාම විහාරවාසි පූජ්‍යපාද කුකුල්පනේ සුදස්සි ස්වාමීන් වහන්සේ. ඊනවත්නි අපි ධර්ම ශ්‍රවණය පෙර පන්සිල් සමාදන් වීමට নমස්කාරය කියන අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ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 द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि सङ्घं शरणं गच्छामि සතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේර මජ්ජපමාදත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංච සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සබ්බ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා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 ඒකායනෝ අයං භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා සෝක පරිද්දවානං සමතික්ඛමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චි කිරියාය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 අවසානයේ ගුරුවරයා පිළිබඳවත් මට ද්වේෂය මතුවෙනවා මට මා ගැනමත් ආත්ම අනුකම්පාව මතුවෙනවා මට කය ගැනත් අමනාපයේ ද්වේෂය මතුවෙනවා හොඳින් භාවනා කරගන්නට මට බැහැනේ කියලා පශ්චාත්තාපයේ පසුතැවීම මතුවෙනවා මේ සියලු මනෝභාවයන් අතර හිර වෙලා මහත් වූ සටනක මම නිරත වෙලා හිටියා අවසානයේ වේදනාව පිළිබඳව මෙනෙහි කරගන්නට තරම්වත් කල්පනාවක් හැකියාවක් ශක්තියක් මගේ ගතසිත තුල ඉතුරු වෙන්නේ නැහැ මේ தත්ත්වයටපත් වුනහම මට කල හැකි අන් කිසිවක්ම නැති නිසා මම උත්සාහ කළා මේ කිසි දෙයක්ම නොහිතා නිකන් ඉන්නවයි කියලා. මොකද ඇත්තට මට මේ වෙලාවේ හැටියට වෙන කල හැකි දෙයක් තිබුණේ නැති නිසා. අවසානයේ වේදනාව වේදනාව කියලා මෙනෙහි කිරීමත් පැත්තකට දාලා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 Tamanගේ පෙරභවය පිළිබඳවත් අතීත බොහෝ ආත්ම භාවයන් පිළිබඳවත් එක් තැනකට වෙලා වාඩි වෙලා නැවත නැවත ආවර්ජනා කරලා දකින්නේ උන්වහන්සේලා සිහියෙන් යුක්තවයි. නමුත් උන්වහන්සේලා ඒ අතීතය තුල මනස ජීවත් කරන්නට යන්නේ නැහැ. ඒ අතීතයේ භුක්ති විඳින්නට යන්නේ නැහැ.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 මේ සංඝ රක්කිත තෙරුන් වහන්සේ අන් අයගේ සිත දැනගන්නට පුළුවන් විදිහේ පරචිත්ත විජානඥාණය ඇති මහතෙරුන් වහන්සේ නමක්. උන්වහන්සේ තමන් සමීපේ ගෝල හාමුදුරු නමක් පැවිදි කරගත්තා. ඒ ගෝලයා හැටියට පැවිදි කරගත්තේ තමන්ගේම සහෝදරියගේ පුතණු කෙනෙක්. සහෝදරියගේ පුතා කියන්නේ ඥාතිත්වයට බෑනා වෙනවා.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 ඔබ වහන්සේට ලැබිච්ච එක ඔබ වහන්සේට ඕන එකක් කරගන්න මට ඔබ වහන්සේගේ සිවුරු වලින් වැඩක් නැහැ කියලා රළු විදිහට ඒක ප්‍රතික්ෂේප කළා. කවදාවත් මීට ඉස්සෙල්ලා පොඩි හාමුදුරුවන්ට මේ වගේ අත්දැකීමක් ලැබිලා තිබුණේ ගුරුවරයා මීට පෙර බොහොම හිතවත් විදිහට සෙනෙහසින් ආදරයෙන්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 ඕනෑම විපතක් කර යන්නට අවකාශ සැලසුනේ අපි සිහි කල්පනාවෙන්ම සිටිනවා.